අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නෛර්යානිකයි කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය කියලා තමයි අපි කතා කරන්නේ හඳුන්වන්නේ. 84000 ධර්මස්කන්ධ. ධර්මස්කන්ධයක් කියලා කියන්නේ එක ධර්ම මාත්‍රිකාවක්. ඒ වගේ 84000ක දුරට. ඉතින් බුදුරජාණන් වහන්සේ විවිධ විවිධ තැන්වල දේශනා කරපු ධර්මයේ ඒ අතර ඔය සූත්‍ර පිටකයට අයිති දෙවෙනි කොටස තමයි මජ්ක්‍ධිම නිකාය. දීඝනිකාය අරිච්ඡාම ඊළඟට මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍රයක් සංඛාරුප්පත්ති සූත්‍රය කියලා. සංඛාර උත්පත්ති සූත්‍රය. උත්පත්තිය කියලා කියන්නේ හට ගැනීම, බිහිවීම, පහළ වීම. එතකොට මේ සංස්කාරයන්ගේ පහළවීම ඇති වෙන හැටි මේ ආකාරය පිළිබඳව තමයි මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නේද්දි මේ දේශනාව කරනවා භික්ෂුන් වහන්සේලාට. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර නැත්නම් ධර්ම දේශනා වැඩි හරියක්ම ඔය සවැත් නුවර ජේතවන විහාරයේ මුල් කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද උන්වහන්සේ වැඩි කාලයක් ඒ ස්ථානයේ වැඩ හිටිය නිසා. දැන් අපි අපිට අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවනේ නොයෙකුත් දේවල් නිවනත් අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒක නිස්සාව බෞද්ධයාගේ. පරම නිස්සාව. නිවන දක්වා යන මේ සසර ගමනේ ඊළඟ බලාපොරොත්තුව තමයි අපේ නිවන් දකින්නකම් සැප ලබන්න. සැප සහිත ජීවිතයක් ලබාගෙන ඉන්න ඕන කියන එක. ඉතින් සැප ලැබෙන තැන් තමයි මනුස්ස ලෝකේ සැප තියෙන තැන. ඊට එහා ගියාම දිව්‍ය ලෝකේ. බ්‍රහ්ම ලෝක මෙවතින් සැප තැන් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔය අපාය උපදිනවට වැඩිය නම් හොඳයිනේ දිවි ලෝක උපදින එක. අපාය කියන ඒවා ආයුෂ අපිට හිතා ගන්නවත් බෑ. ඒවට ගියොත් එහෙම බැරිලාකවත් උපදිනොත් එහෙම ගොඩේමක් නැහැ ලේසියෙන් එහෙම එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් අපි කල්පනා කරමු මෙහෙම මේ සූත්‍රයේ තියෙන අපිට මේ රජ ගෙදරක උපදින්න එහෙම ඕන නම් මොකද කරන්න ඕනේ? මේ සූත්‍රයේ තියෙනවා හරි ලස්සනට. රජගෙදරක උපදින්න ඕන නම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කල්පනා කරන්න ඕනේ කල්පනා කරනවා අහෝ වතාහං කත්තිය මහාශාලානං සහවතං උපපජ්ජේ යන්ති අනේ මං අහෝ වතාහං කායස භේදා පරම්මරණ අනේ මම මේ මැරිලා ගිහිල්ලා කත්තිය මහා ශාලානම් සහවතං උපපජ්ජෙයන්ති. රජගෙදරක උපදින්න මට ලැබෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරනවා නම්. එතකොට මම මේ ප්‍රාර්ථනා කිරීම නරක දෙයක් නෙමෙයි හොඳ දෙයක්. ප්‍රාර්ථනා කළාටම ලැබෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා තියෙන ප්‍රතිපදාවක්. දැන් මේ සංකාරූපපත්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යම් ඔය විදිහට මම මැරිලා ගිහිල්ලා අහෝ වතාහං කායස්ස භේදා කය බිඳිලා මරණයටපත් වෙලා කත්තිය මහාශාලානම් ශාස්ත්‍රීය නැත්තම් රජගෙදරක මට ඉපදෙන්න ලැබෙනවා නම් හොඳා කියලා. එහෙම ප්‍රාර්ථනා කළාටම ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ හොඳටම ප්‍රාර්ථනාවන් ඒ විදිහටම සිද්ධ වෙන්නේම නැහැ කියලා. දැන් ජරාවටපත් වෙනවා නාකි වෙනවා නාකි නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට හරියනවද? හරියන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එimhe දේශනා කරානේ. ජරා ධම්මානම් භික්ඛවේ සත්තානම් එවං ඉච්ඡා උප්පජ්ජති මහණෙනි ජරා ධර්මයට නාකි වෙන වෘද්ධත්වයටපත් වෙන සත්වයාගේ හිතේ මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා මොකද්ද? අහෝ වතම යන්න ජරා ධම්මා අස්සාමනේ මං නාකි වෙන්න එපා කියලා. නච වතනෝ ජරා ආගච්ඡරියාති. නාකිකම මා කරා පැමිණෙන්න එපා. නකෝ පනේතං ඉච්ඡාය පත්තද්දං ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඉතින් මේක හරියන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි දුක කිව්වේ. දුක කියන්නේ එහෙනම් මොකද්ද? දුක කියලා කියන්නේ හිතේ ඇතිවෙන අසහනකාරී අතෘප්තිකර ස්වභාවය. ඒකටයි දුක කියන්නේ. දැන් ඉපදීම දුකයි ජරාව දුකයි කියලා කිව්වට ඒක හරි. නමුත් මේකේ මානසික ස්වභාවය මොකද්ද? අසහනකාරී, අතෘප්තිකර, ගැටලු සහගත, විසඳුමක් නැහැ. විසඳුමක් හොයන ගතිය. ඒකට අසහනෙන් අතෘප්තිකර ස්වභාවයෙන් ගැටලුවකින් නම් ඒක තමයි දුක කියන්නේ. එතකොට දැන් වෘද්ධත්වයට නාකි වෙන අය ප්‍රාර්ථනාක අපි කවුරුත් නා කියනවා අපි ප්‍රාර්ථනා කරාට ඒක හරියන්නේ නැහැ එතකොට. ඒකෙන් අත මිදෙන්න බෑ. ව්‍යාධි ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෙඩ වෙන අය කල්පනා කරනවා මාව ලෙඩ මම ලෙඩ වෙන්න එපයි කියලා. ඒකත් හරියන්නේ. එතනත් ඉච්ඡා භංගත්වයට පත් වෙනවා. ඒකට ප්‍රාර්ථනා හැම තැනදීම හරියන්නේ නැහැ නේන. එතකොට දැන් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම නැරිලා ගිහිල්ලා රජ ගෙදරක මට ඉපදෙන්න ඕනයි කියලා ඉපදෙන්න පුළුවනි හැබැයි. කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංකාරූපපති සූත්‍රයේදී සද්ධාය සමන්නාගතෝ හෝති. ශ්‍රද්ධාවෙන් සමන්විත වෙන්න ඕනේ. සීලේන සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. ත්‍යාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති සද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා කියන මේ සේක බලවලින් යුක්ත වෙන්න ඕන. එතකොට මේවා පුරුදු කරගත්තේ නැත්නම් අපිට අර රජගෙදර ඉපදෙන්න ප්‍රාර්ථනා කරාට ඒක හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ මේවා කියන්නේ සේක බල සේක කියලා කියන්නේ හික්මීම සඳහා. සේක කියලා කියන්නේ මෙතන හික්මීම සඳහා තියෙන දේවල්. එතකොට දැන් රජගෙදරක උපදෙන්න ඕන කියලා මේ සේක බල පුරුදු පුහුණු කරන භාවිත බහුලීකృత කරන කෙනෙක්. තං චිත්තං දහති අන්න ඒ රජගෙදරක උපදින්න ඕන කියන තැන හිත පිහිටවන්න ඕන සේක බලත් එක්කලා. ඒ වගේම සංචිත්තං අදිත්තාති එහි සිත පිහිටවන්න ඕන වඩන්න ඕන වේති එතකොට මේ ශ්‍රද්ධාව සීලය සෘත ඡාග ප්‍රඥා කියන මේ காரணා ටික යම්කිසි කෙනෙක් තුළ වඩාගෙන තියෙනවා නම් පුරුදු කරගෙන තියෙනවා නම් බහුලීකృత කරගෙන තියෙනවා නම් එහෙම කෙනෙකුට පුළුවන් ඕනනම් සජ්ජගෙදරක වුණත් උපදින්න දැන් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේකයි. දැන් සමහර වෙලාවට හිතනවා මේ බුදුන් වඳින කෙනෙක් බොහොම ශ්‍රද්ධාවන්තයි කියලා. දන් දෙන කෙනෙක් බොහොම ශ්‍රද්ධාවන්තයි කියලා කියනවා. එතකොට සිල් සමාදන් වෙන කෙනෙක් බොහොම ශ්‍රද්ධාවන්තයි මල් පහන් පූජා කරනවා. ඉතින් අරවා ඒවා කරන නිසා මෙයා බොහොම ශ්‍රද්ධාවන්තෙක් කියලා කෙනෙක් හිතන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. කෙනෙක් මල් පහන් පූජා කළා කියලා බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නේ නැහැ. ඒ මල් පහන් පූජා කරන කෙනා, දන් දෙන කෙනා, දන අහන කෙනා, සිල් රකින්න කෙනා සමහර වෙලාවට මෙහෙම කියන්නේ නැද්ද? මම මෙච්චර දන් දෙනවා. මම මෙච්චර දන අහනවා. මෙච්චර මං සිල් රකින්නවා. මෙච්චර වන්දනාව ගිහිල්ලා තියෙනවා. මෙච්චර අටපිරිකර පූජා කරලා තියෙනවා. අනේ මටම නෑ කරදර. මටම නේද දුක්. මෙහෙම හිත යම් යම් විදිහකට පසුබාන ස්වභාවයක් තියෙනවා. හැබැයි නියම සද්ධාන්තයක් එහෙම වෙන්නේ නැහැ. ඉදබික්කවේ සබ්දෝ හෝති සබ්දහති තථාගතස්ස බෝධින් යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරනවා නම් අර වචන කියන්නේ නැහැ. එතකොට බුද්ධත්වය විශ්වාස කරනවා නම් යම් කෙනෙක් ඒ තැනත්ත තමයි නියම ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව විශ්වාස කරන කෙනා. පිළිගන්න කෙනා. සම්බෝධි ඥාණය පිළිගන්න කෙනා. ඒක පිළිගන්න නිකම්ම බෑ. එහෙනම් මොකද ඒකට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ, අහන්න ඕනේ, කියවන්න ඕනේ, බලන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. එහෙම නැතුව නියම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සෝ භගවා ඉතිපි අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙන්න මේ காரணා නිසා අරහං ගුණයෙන් යුක්තයි. මේ මේ காரணා නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. මේ මේ காரணා නිසා විද්‍යාචන්ද්‍ර සම්පන්නයි ආදී හැටියට බුදුරජාණන් වහන්සේ තුල එදා ಭಾರತයේ පුරා පැවතිච්ච කීර්ති ගෝසාව ඒවට ඒව නෑ බුදුගුණ කියා කියන්නේ. තංකෝපන භගවතෝ එවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව එන්නම කීර්ති ගෝසාවක් නැතිුනේ. ඒකට මේවා දැන හැඳිනගෙන අවබෝධය ඇති කරගත්තාම තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්නේ නැත්නම් ඇති වෙන්නේ එහෙම කෙනාටයි ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ. එහෙම කෙනා තමයි බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ ගිය කෙනා කියන්නේ. දැන් අපිට හුඟක් පැහැදිලි අද මේක වැඩි දෙනෙක් හැමෝම නොවුනත් වැඩි දෙනෙක් මේක අනවබෝධයෙන් දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඒ ඔය කියන්නේ බෞද්ධකම පිළිටන්නේ. බෞද්ධකම පිළිටන්නේ එතනින්. නැත්තම් බාර පදනම වැටෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා හෙව්වොත් තෙරුවන් සරණ යන්න ඕන. තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ අර තෙරුවන් පිළිබඳව දැන හැඳිනගෙන අවබෝධයෙන් කටයුතු කරන එක තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට ဒ ුතියම්පි තතියම්පි කියලා කියන්නේ මොකටද? දෙවනු දෙවනුවත් තෙවනුවත් ඇයි එහෙම කියන්නේ? එක සැරයක් කිව්වම ඕක මදි වෙයිද? ඔන්න දැන් අපි නතර වෙලා තියෙන තැන් ඇයි ඔක එක සැරයක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? දෙසරයක් කියන්නත් ඕනද තුන් සැරයක් කියන්නත් ඕනද කියලා අපි මේක කරන්නේ අනවබෝධයෙන්. ඇයි දෙතුන් සැරයක් කියන්නේ? ဒုတိ යම්පි තතියම්පි කියන්නේ ඇයි? හාමුදුරුවෝ කියවන හන්දනේ කියන්නේ. වෙන මොකද්ද? හාමුදුරුවෝ කියවන හන්ද කියනවා චතුත්ථන්ති බුද්ධං සරණං කිව්වොත් ඒකත් කියනවා යකාගේට. ඔන්න මෙතන අවබෝධයක් නැතුව මේ වැඩේ කරන්නේ. ඒ ඉතින් මං කියන සේක බල කියන ඒවා අපි හිතන්න අපි කොච්චර අවබෝධයෙන් යන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වීම මහා සපතක් භාග්‍යයක්. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ බෞද්ධය නෙවෙයි. තේරෙනවද මේ කියන එක? බෞද්ධය නෙවෙයි ආවේ. වෙනත් වෙනත් ආගම් වෙනදගත්ත සාත්‍රුවරු සරණ ගිය ඇත්තෝ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. හමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ට බණ කියනවා. ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහලා ඉවර වෙලා පැහැදිලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට උන්වහන්සේ ගිහිල්ලා ඉන්නවා ඒ සාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච ස්වාමීනි මම බුදුන් දහම් සංඝුන් සරණ යනවා අජ්ජතග්ගේ පානුපේතං උපාසකං මම් භවං ධාරේතු අජ්ජතග්ගේ අද පටන් උපාසකම් මං භවං ධාරේතු මාව උපාසකයෙක් හැටියට ස්වාමීනි පිළිගන්න දිව්‍ය අතිතා ඒකට බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ධර්මයට පැහැදිච්ච අය ධර්මයේ තේරුම් ගත්ත අය හරියට ධර්මයට රුචි කරපු අය ධම්මං සරණං ගච්ඡාමි මේ තෙරුවන් සරණ ගිහිමි දෙවනි තෙවනියක් කිව්වේ මේකයි කාරණේ පින්නතුනේ. අපි තෙල් භාජනයකට තෙල් වක් කරනවා. ඔබ ඉතිරෙනවා. ඉතිරෙන්න වක් කරනවා. ඉතිරෙන එකට කියනවා පිටාර ගලනවා කියලා. කෙනෙකුගේ සතුට පිටාර යන ස්වභාවයක් තියෙනවා. පෙරවන් සරණ ගිය ධර්මයේ පිළිබඳව ප්‍රසාදයේ ඇතිවෙච්ච බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයේ ඇතිවෙච්ච අය එක සැරයක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා නතර වුණේ නැහැ. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ඉතින් අද ඔබ මේක කියන එකේ එදා අය කිව්ව එකේ වෙනස දැන් තේරුම් ගන්න. අපි කියන්නේ ඉතින් හොයි ජීවන හන්ද කියනවා මේක අවබෝධයෙන් කරනවාද කියලා එක සැකයි. ඒකත් ඇහෙන්න කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ හදවතින් එන සතුටනේ බුද්ධං සරණං ගච්ඡාමි කියවම හදවතින් එන සතුට. ඒක සතුටින් කියන්න ඕනේ. ඒක වදයක් කරගන්න හොඳ නැහැ. නිසා දෙයක් කරගෙන සමාත ස්වාමීන් වහන්සේ කියනවා මේක ඇහෙන්නෙත් නැහැ. ඇහෙන්න කියන්න කියනවා. එතකොට අර බෞද්ධකම අර සද්ධා සද්ධාය සමන්නාගතෝ හෝති කියන තැන බොහොම අර ඒ සේකවලේ බොහොම දුර්වල තත්ත්වයට ඇතැම් අයගේපත් වෙලා තියෙනවා. ඉතින් ඒකයි මේ මේ මේ ගමන ටිකක් යන්න අඩාල වෙලා තියෙන්නේ. ඔය නිවන් ලැබේවා කියලා කිව්වට ඒවා එහෙම ලබා ගන්න බෑ මේ මේ මේ ප්‍රතිපදා මේවා පුරුදු කරගන්න පුහුණු කරගන්න ඕනේ. අම්බේත්කාර්තුමා බාබා සාහබ් ඉන්දියාවේ හිටපු අම්බෙඩ්කාර්. එතුමා මරිච්ච වෙලාවේ එතුමාගේ දේහය අරගෙන යනකොට කෝටි ගාණක් මහාරාෂ්ට්‍රයේ ආන්ධ්‍ර ප්‍රදේශවල අනුගාමික බෞද්ධයෝ මිනිහ අරගෙන යනකොට දේහ අරගෙන යනකොට කිය බුද්ධං සරණං ගච්ඡාමි කියලා. අම්බෙඩ්කාර් තුමා නිසා බෞද්ධ වුණේ මොකදනේ? එතකොට ඒ වාග්ය ලැබුණේ මෙතුමා නිසා කියලා. දැන් අපේ උදවිය නම් මිනිහ උස්සනකොට සාදු කියනවනේ හොඳයි කියනවනේ. මිනිහක් උස්සනකොට ඉතින් බලන්න අපි හරි කරන දේවල් අනවබෝධයෙන් කරන දේවල් කොච්චරද? අවබෝධයෙන් මේ ගම යන්න ඕනේ. බෞද්ධකම හොඳට පිළිටන්නේ. ශ්‍රද්ධාව හොඳට ඇති වෙන්නේ පදනම වැටෙන්නේ හොඳ ඒක තේරුම් ගත්තොත් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට රජගෙදර උපදින්න ඕන නම් සද්ධාය සමන්නාගතෝ හෝති සද්ධාවෙන් යුක්ත වෙන නැකසේක වලයක් මේක ප්‍රතිපදාවනි මේක ප්‍රතිපදාව සීලේන සමන්නාගතෝ දෙවෙනි එක සීලෙන් සමන්විත වෙන්න ඕනේ සීලේන සමන්නාගතෝ හෝති සීලය එතකොට සීලය ගිහි හැටියට නিত্য සීලය හැටියට ආර්ය සීලයක් සමාදන් වෙලා ඉන්නවා මොකද්ද පංචශීලය. එතකොට මේක ආර්ය සීලයක්. ආර්ය සීලයක් උතුම් සීලයක් නිවන් සඳහා පමුණුවන සීලයක්. ඉතින් සමහර වෙලාවල තමන් ඉන්න ශික්ෂා පිළිබඳව අව탁සේරුව කරගන්න ඉන්න බබකුත් සමහර වෙලාවට පේනවා. ඉතින් මේ ආර්ය සීලය හරියට තේරුම් අරගෙන ඒක ආරක්ෂා කරන්න කල්පනා කර ගන්නවා නම් ඉතින් ඒක ශේක බල ඔය දෙවෙනි කාරණේ මම කිව්ව සීලය ගැන දිගට කියන්න උවමනා කරන්නේ නැහැ. අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නවනේ අපි කවුරුත් එහෙමම හිතාගෙන ඊළඟ කාරණාවටත් යනවා. සුතේන සමන්නාගතෝ හෝති. සෘතවත් භාවය. සෘතවත් භාවය කියලා කියන්නේ මෙතන සාමාන්‍ය වචනාර්ථය ගත්තොත් එහෙම පින්නතුනේ ඉතින් මේ දැනුමක් තියෙනවා කියන එකයි. දැනුමක් අවබෝධයක්. දැන් ඒකට ශ්‍රුතවත් බොහෝ දේ දන්න අර බහුශ්‍රුත කියන වචනේ එහෙම කකුත් තියෙනවානේ බොහෝ ඇසූ පිරූතයන් ඇති කෙනෙක් කියලා. ඇසූ කියලා කියලා කියන්නේ අහලා තියෙනවා පුළුවන් තරම් අහලා තියෙනවා. පිරූ කියලා කියන්නේ ඇසූ අහලා තියෙන පිරූ කියලා කියන්නේ මොකද්ද? ඔන්න අපි ඉතින් මේ මං කිව්වේ එකයි අපි හැම එකක්ම අපි ඔක්කොම නිකන් යන්තම් යන්තම්. කුරේ කියන්නේ කටපාඩම්. අහලා තියෙනවා කටපාඩම් තියෙනවා. අසූ පිරුතන් ඇති බව පිරු වහන පොත පිරුවානා පොත් වහන්සේ. පිරු වහන තන පිරිවෙන. දැන් අර පිරුවානා පොත් වහන්සේ කියලා කියන්නේ